තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු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 විහාරාධිකාරී අපේ අතිපූජනීය මාතර රත්නවංශ නායක මහා ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි මේ සවස් ශාමයේ අපේ පින්වත් පිරිස අවුරුදු 33 වසරක රඹුකන අවමංගල්‍යාධාර සමිතියේ ඒ සැමරුම් පින්කම තමයි සිද්ධ කරන්නේ. අවුරුදු 33ක කාලයක් සමිතියේ අනුශාසකත්වය ලබා දෙමින් වැඩ ඉඳලා අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට පින් දෙන්නත් සමිතියේ නිලතල හොබවමින් මේ ගමට සේවය කරලා අභාවයට පත්වෙච්ච සැමටත් කාරක සභිකයින් සහ සමාජික මහත්ම මහත්මීන් විදියට ඉඳලා හෝ ඒ පවුල්වල සමාජිකයෝ විදියට ඉඳලා මිය ගියපු සියලු දෙනාටත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ මුඛ්‍ය පරමාර්ථයක්. ඊට අමතරව වාතමාන නිලතනතුරු හොබවන සහ සමාජිකත්වය හොබවන රඹුක්කන අවමංගල්ල ආධාර සමිතියේ සියලු දෙනාට සෙත් පැතීම පූජනීය විහාරාධීපතින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම මේ පින්කමේ අනෙක් අරමුණු අතර තියෙනවා. අපේ පූජනීය රතනවංශ නායක සායන් වහන්සේ අපට ආරාධනා කර සිටියා කොහොම හරි මේ තුන් මාසය ඇතුළත අවුරුද්දේ පළවෙනි තුන් මාසය ඇතුළත දේශනාවක් සඳහා වැඩම කරන්නට කියලා. ඒ මේ අවමංගල්‍ය ආධාර සමිතියේ පින්වත් පිරිසගේ ඉල්ලීම නිසා. අපේ අවස්ථා ගණනාවක විශ්වවිද්‍යාලය අනවදී පවා මේ විහාරස්ථානයේ දේශනා සඳහා වැඩම කරලා තියෙනවා. ද රබුකන විහාරස්ථානය අපිට නුහුරු නුපුරුදු ස්ථානයක් නෙමෙයි. අපේ නායක සාහින් වහන්සෙත් අපි කාලයක පටන් ආශ්‍රය නිශ්‍රය කරනවා මේ වගේ පින් කටයුතු වලට සහභාගී වීම නිසාම. ඉතින් ඔබ හැම කෙනෙක්ම ඉමහත් ශ්‍රද්ධාවෙන් ඉමහත් ගෞරවයෙන් මේ උතුම් පින්කම අවමංගල්‍ය ආධාර සමිතියේ සමාජික පිරිස් නිලතල හොබවන පිරිස් සූදානම් කරගෙන තියෙනවා. පින්වත්නි මෙවැනි සමිති සමාගම් අපගේ ගම්මානවලට අවශ්‍යයි. ඒ මොකද හේතුව තවමත් සංවර්ධනය වෙමින් තිබෙන රටක් වන අපට මෙවැනි සුබසාධක අවමංගල්‍ය ආධාර සමිති පවත්වාගෙන යාමෙන් අප ආර්ථිකමය වශයෙන් සහ ජීවිතයේ පුද්ගලිකව මිනිස්සු විදියට යම් යම් අභියෝගවලට මුහුණ දෙන වෙලාවල් වලදී අපිට පිහිටක් ආධාරයක් වෙන්න එකිනෙකාට මෙවැනි සමිති සමාගම් වලට ශක්තිය තියෙනවා උදාහරණයක් විදිහට කිව්වොත් මේ ගමේ gedaraka කෙනෙකුගේ මරණයක් වුණොත් ඒ වත්තපිටිය සුද්ධ කරගන්න, ගේදොර සුද්ධ කරගන්න සමිතියේ පිරිස ඉදිරිපත් වෙන ශ්‍රමදායකත්වයට. ඊළඟට දිවා රාත්‍රී උදෑසන ආහාර පාන ලබා දීමේ කටයුතුත් සමිතිය මැදිහත් වෙලා සිද්ධ කරන්න පුළුවන්. මොකද මේ බස්නාහිර පළාතේ අපි දකින්නේ මළගයක් වුණාම ආසන්න ගෙවල් වල අය හෝ සමිති සමාගම් වල අය තමයි මළගෙදර ඉවර වෙනකන් කෑම දෙන්නේ. හරි නේද? එහෙම තමයි කරේ. දැන් අපේ දකුණු පළාතේ නම් මළගෙදරම වෙන කොටසක අපි කෑම උය උය තමයි දෙන්නේ. නමුත් මේ බස්නාහිර පළාතට වැඩම කරාම අපි තේරුම් ගත්තු දේ තමයි මේ පළාතේ මිනිස්සු මලගයක් වුණොත් ඒ මලගෙදර අය විවේක ගන්වලා ඒගොල්ලොන්ට මලගෙදර කටයුතු කරගන්ට දීලා කෑම බීම සම්පාදනය කර. ඊළඟට තව අවශ්‍ය කරන හට්ස් පුටු සැරසිලි ආදී කටයුතු වලටත් අවමංගල්‍ය අධහර සමිතිය අනුග්‍රහ කර. එහි සාමාජිකත්වය ලබපු කෙනාට සහ එහි පවුල්ලල අයට ඒ සේවය ලබා ගන්ට පුළුවන්. ඒක දියුණු වෙන රටකට ලොකු උදව්වක්. ලොකු උදව්වක්. මොකද කෙනෙක් මිය යන වෙලාව වෙනකොට ඒ ගෙදර අය ආර්ථිකමය වශයෙන් එයා දීර්ඝ කාලයක් ලෙඩ වෙලත් හිටියොත් ලොකු ආර්ථික කඩාවැටීමකට ලක් වෙලාම ඉන්නේ. හැමදාම ස්පිරිතාලේ ගාන ගිහිල්ලා පුද්ගලිකව වෛද්‍යවරුන්ට බේත් තේ තරන් දීලා ඒවට මුදල් ගෙවලා ෆාමසි වලට ගෙවලා ඇතැම් වෙලාවට සමහර බේත් තුණ්ඩුවක් මාසකම පඩිය මදි. මෙහෙම ගොඩාක් අමාරුවේ වැටෙනවා ටිකක් අඩු ආදායමක් ලබමින් ඉන්න පිරිසක් දිගුකාලීන ලෙඩෙක් ගෙදර හිටියොත්. ඉතින් එයා මිය යන වෙලාව එනකොට ගෙදර ආර්ථිකේ කඩන් වැටිලා සමහර කෙනෙක් එයා බලාගන්න නැවතිච්ච නිසා රැකිරක්ෂා නැති වෙලා ගිහිල්ලා මෙහෙම අසරණ වෙලා ඉන්න වෙලාවක්. ඒ වෙලාවට මේ වගේ සමිතියක් තියෙන එක ශක්තියක්ද නැද්ද? විශාල ශක්තියක්. ඒ හම්බෙන ආධාර මුදල හෝ හම්බ වෙන ද්‍රව්‍ය පහසුකම් ටික ඒ වෙලාවේ මං හිතන්නේ කෝටි ගාණක් වටිනවා. මොකද ඒ අසරණ වෙලාවක් නිසා. ඒ හින්දා අවුරුදු 33ක් මේ අවමංගල්‍ය ආධාර සමිතිය පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසකත්වයේ ඇතුව හොඳට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා අපි ඒ ගැන සතුට පළ කරනවා සහ ඒ සඳහා අප කැප වෙලා මිය ගියපු හැම දිනාටම පින්වත් වේවා වර්තමානයේ කටයුතු කරන පිරිසට ආශිර්වාද පිණිස මේ පින්කම උපකාර වේවා කියලා කවුරු සාදු කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා දැම් පිංහතුනි ධර්ම දේශනාවට අපේ අවධානය මෙතනිඳල යොමු කර. අද ඔබත් එක්ක කතා කරන්නේ මේ ගමක අපි හොඳින් ජීවත්තෙන්ට ඕන්නම්. ගෙදරක අපි හොඳින් ජීවත්තෙන්ට ඕන්නම්. අපි දියුණු කරගත යුතු ගුණ ධර්ම මොනවද. ගමක හොඳින් දියුණු වෙන්න ගෙදරක හොඳින් දියුණුවමින් ජීවත්වෙන්න අපි දියුණු කරගත යුතු බෞද්ධ ගුණ ධර්ම මොනවද? ඒ ගැන තමයි අද ධර්මානුකූලව මම ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි අපේ ගමක සමාජක ගෙදරක ජීවත් වෙද්දි තේරුම් ගන්න ඕනි අපිත් එක්ක ජීවත් වෙන හැමෝම අපි වගේ නොවෙනපා. නෑ පළමුවෙන්ම තේරුම් ගන්න. ගොඩාක් අයට ඔය ජීවිතේ රැවටිච්ච එක හේතුවක්. ජීවිතේ ලොකු එපාවීම් කලකිරීම් ඇතිවෙච්ච එක හේතුවක් තමයි තමන් වගේ මයි අනුනුත් කියලා හිතන්න ගියපු එකන. හිතා ගන්නවා තමන් බොරු කියන්නේ නැති හින්දා අනිත් අයත් බොරු කියන එකක් නැත. තමන් කපටිකම් කරන්නේ නැති හින්දා හිතා ගන්නවා අනිත් අයත් මට කපටිකමක් කරන එකක් නැත. තමන් කරුණාවෙන් දයාවෙන් අනිත් අයට කටයුතු කරන එක්කෙනාට හිතන එකක් තමයි අනිත් අයත් ඒ විදියටම මා වෙනුවෙනුත් කටයුතු කරාවිය. ඔන්නොහොම සිතුවිලි උපදින. දැන් ඔහොම සිතුවිලි ඇතුව කෙනෙක් ජීවත් වෙන්න පටන් ගත්තොත් විවිධත්වයෙන් යුක්ත සමාජයක එයා ඊටා කෙටි කාලයක් ඇතුළත ඒ සමාජය ගැන ඒ තමන් එක්ක ජීවත් වෙන සමාජිකයෝ ගැන සතුටු වෙයිද කලකිරෙයිද? කලකිරෙන. එපා වෙනවා. විශාල කඩාවැටීමක් මානසිකව ඇති වෙනවා මම රැවටුණා. මම වංචාවට අහු වුණා. මම මෝඩයෙක් වුණා. එහෙම හරි දරුණු මානසික කඩාවැටීමකට ලක් වෙනවා. එහින්දා ඔබ විවිධත්වයෙන් යුක්ත සිතුවිලි තියෙන. විවිධත්වයෙන් යුක්ත හැසිරීම් තියෙන. විවිධත්වයෙන් යුක්ත සංස්කෘතින් තියෙන. අවබෝධයන් තියෙන. හික්මීම් තියෙන. විවිධ මට්ටම් වල අය එක්කයි ජීවත් වෙන්නේ කියන එක පළමුවෙන්ම තේරුම් ගන්න. ඔය ටික තමයි අර නානත්ත කායා නානත්ත සංඥා කියලා අපේ ප්‍රකට කියමනක් තියෙන ධර්මයේ නේද? මිනිස්සයෝ නම් විවිධත්වයෙන් යුක්ත සිතුවිලිත් ගති පැවතුණු චර්යාවනුත් සහිත අය. හැම තිස්සෙම අපිට වරදින්න පුළුවන් එකක් තමයි මම වගේමයි එයත් කියලා හිතුවේ. එතකොට අපි රැවටෙන්න බොරුවට අහුවෙන්න වංචාවලට අහුවෙන්න කපටිකම් වලට අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි දැන් අපි ඒ විදිහට හිතන්න හොඳම නැද්ද? නෑ එහෙම හිතන්න ඕන තැනුත් තියෙනවා. මොනවද? කාගේ හරි ජීවිතයකට හානියක් කරන්න හිතන වෙලාවට හිතන්න ඕන මට මේක කරනවට මං කැමතිද? කියන්නේ සත්‍යෙකුගේ හරි මිනිස්සෙකුගේ හරි ජීවිතයට හානි කරන වෙලාවට අපි හිතන්න ඕන එකක් තමයි මගේ ජීවිතයට කවුරු හරි හානි කරනවට මම කැමති. කාගේ හරි දෙයක් හොරකම් කරගන්න හිතන වෙලාවට, කඩාවඩා ගන්න හිතන වෙලාවට හිතන්න ඕන මම නොදීපු මගේ දෙයක් කවුරු හරි ගන්නවට මම කැමතිද? මට අනුන්ගේ ගන්න හිතනකොට තමයි හිතන්නේ. අනුන්ගේ පවුල් ජීවිතයකට මැදිහත් වෙන්න කාමාසාවක් වෙනකොට මට බිරිඳක් සිටිනවා නම් මට සැමියෙක් සිටිනවා නම් මම කැමතිද මගේ සැමියා මගේ බිරිඳ එක්ක වෙන කවුරු හරි බැඳෙනවට එහෙම හිතන්න ඕනේ තමන් අනුන් එක්ක බැඳෙන යන කලින් මම කැමතිද මගේ බිරිඳ එක්ක බැඳෙනවට මගේ සැමියා එක්ක කෙනෙක් බැඳෙනවට මම කැමතිද ඊළඟට බොරු කියන්න හිතනකොට කාට හරි හිතන්න ඕනේ මට බොරු කියනවට මම කැමතිද මෙහෙම හිතුවම අර මට කරනවට අකමැති දේවල් මට අනේකාට නොකර ඉඳීමේ ශක්තිය දිනු කරගන්න පුළුවන්ද බැරිද පුළුවන් දිනු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට කරනවට අකමැති ඒවා මං කරන්නේ. හරි සරල ධර්මයක් නේ. අත්ථූපනායික ධර්මපරියායේ ඔක තමයි විග්‍රහ. තමන් උපමාවට අරගෙන අනිත් අයට දේවල් කරන්න එපා කියන්න එපා. තමන් උපමාවට ගන්න. තමන්ට කරනවට අකමැති දේ කරන්න එපා. තමන්ට කියනවට අකමැති දේ කියන්න එපා තමන් ගැන හිතනවට අකමැති විදියට තමන් අනුන් ගැන හිතන්ඩ එපා හැබැයි අන්දයෝ වගේ ඉන්ඩ එපා මම එහෙම කරන්න නැති නිසා මටත් එහෙම කරන එකක් නැත කියලා එහෙම අන්දයෝ වෙන්න එපා මොකද මේ රහතන් වහන්සලා ඉන්න සමාජයක් නෙමෙයි මේ ඉන්න තරහා යන ආසාවල් තියෙන ඊරිසියා හිතෙන කපටි සිතුවිලි පහළ වෙන වංචා කොරන්ඩ හිතෙන සිතුවිලි තියෙන මිනිස්සු ඉන්න සමාජකන අපි ඉන්න. එතකොට මම අනෙකාට නොකරන අයහපත් හැමදේම මට අනෙකාද නොකරයි කියලා නිගමනයක ඉන්ඩ එපා ඒක ටිකක් දුස්ප්‍රාඥකමක්නේ අනුවන සිතුවිල්ල. ඒ වෙනුවට බුද්ධ ධර්මයට අනුව මම යෝජනා කරන ඔබට ඔබට කරනවට අකමැති ඒවා විතරක් ඔබ කරන්න ඔබට කියනවට අකමැති ඒවා ඔබ කියන්නත් ඔබ ගැන අනිත් එක්කෙනා හිතනවට අකමැති ඒවා එහෙම ඒවා තියෙනවනේ ඔබ කැමති නෑනේ ඔබට කවුරුත් සාප කරනවට හිතින් ඔබට හෙන ඉල්ලනවට හිතින් ඔබට නරකක් වෙන්න යන එන වාහනේ හැපෙන්න කකුලක් කැඩෙන්න අතක් කැඩෙන්න ඔළුව කුඩු වෙන්න තියෙන දේවල් ගිනිපත් වෙන්න ඔහොම ඔබේ දේවල් ගැන කවුරුවත් හිතනවට ඔබ කැමතිද කැමති නෑ එහෙනම් ඔබත් එහෙම හිතන්න එපා ඔබ ලස්සනට ඇඳගෙන පැළඳගෙන කොහේ හරි වැදගත් ගමනක් යනවා රස්සාවට යනවා ඔබ කැමතිද එක දිහා බලන් ඉන්න අය ඔබ ගැන සැකෙන් හිතනවට කොහේ යනවද දන්නේ නෑ කොහොමද දන්නේ ඔහොම අඳින්නේ? ඔච්චර සල්ලි කොහෙන්ද දන්නේ? එහෙම ඔබ ගැන හිතනවට කැමතිද? කැමති නෑ ඔබත් හිතන්න එපා. ඔබත් හිතන්න එපා. ඔබගේ ගෙදරට කවුරු හරි එනකොට කිසිම අවබෝධයක් නැතුව මේ ඥාතියෙත්ද හිතවතෙද්ද දන්න කියන කෙනෙක්ද ඒ ගැන කිසි අවබෝධයක් නැතුව කවුරු හරි අසල්ලචයෙක් ඔබ ගැන සැක කරනවනම් මොකටද දන්න එන්නේ මොකද දන්න ඇව ගෙදර ඇවිල්ල කරමින් ඉන්නේ මොනවද දන්නෑ කතා කරන්නේ ඔහොම ඔබේ ගෙදරට නාගන්තුකෙක් ගැන හිතනවට ඔබ කැමතිද කැමති නෑ එන ඔබත් හිතන්න එපා එහෙනම් ඔබත් එහෙම හිතන්න එපා කවුරු හරි ගෙදරට එනෝ දැක්කොත් පද හදන්න එපානේ. එහෙම සිතුවිලි වලින් ඔවුන් දැස බලන්න එපා කවුරු අදියා. කවුරු හරි ගෙයක් දොරක් හදාගෙන උඩට යනවා යාන වාහන ගන්නව පේනවා. ඔබ හිතන්නේ කුඩු විකුණනවද දන්නේ යට තියෙන්නේ මොනවද දන්නේ ගංජද දන්නේ පෙතිගේන්නේ යාද දන්නේ එහෙම ඔබ ඔබ දන්නවා ඔබ කොච්චර අමාරුවෙන්ද ගෙදර ස්ලැබ් එකක් දාගන්න කියලානේ දෙවෙනි තට්ටුව හදාගන්න. සීට්ටු දානවානේ අවුරුදු ගණන්. බැංකු ලෝන් ගන්නවා. සමහරලාට හතර අතේ ණයයිද නැද්ද? ණය. එහෙම ගේ හදාගෙන බොහොම අමාරුවෙන් ඔබ ඒකේ ස්ලැබ් එකක් දාගෙන දෙවෙනි තට්ටුවේ වැඩ පටන් ගන්න හදනකොට බලන් ඉන්න කට්ටිය හිතුවොත් මොනවද දන්නේ ඔච්චර තට්ටු පිට තට්ටු ගහන්න සල්ලි එන්නේ කොහොමද දන්නේ මොනවා හරි ඔය පෙනෙනවට වඩා යට ඇති එහෙම ඔබ ගැන හිතුවොත් ඔබ සතුටුද ඔබ සතුටු නෑනේ ඔබ දන්නවනේ කොච්චර ඔබ විඳවනවද ගේ හදාගන්න කියලා ණය ගන්න කොච්චර දුක් විඳින කොච්චර පොලී ගෙවනද කියලා ඔබ දන්නවනේ ඇයි ඉතින් අනිත් අය ගැන එහෙම හිතන්නේ මම ඔබට යෝජනා කරනවා ඔබ ගැන හිතනවට අකමැති ඒවා ඔබ හිතන්නත් එපා. ඔබට කරනවට අකමැති ඒවා ඔබ කරන්නත් එපා. ඔබට කියනවට අකමැති ඒවා ඔබ කියන්ටත් එපා. ඔබ එක නොකළ යුතු. ඒක නොකළ යුතු. එහෙම වුණොත් ගමක සතුට රැකෙනවද නැත්? රැකෙනවා. සමගිය රැකෙනවා නෑදෑයෝ නෑදෑයෝ අතර වුණත් හිතවත්කම රැකෙනවා දැන් අපේ හොඳ සමගි සම්පන්නකම හිතවත්කම සෞභාග්‍ය සම්පන්නකම එකමුතුකම මේවා වෙන අය විසින් ඇවිල්ලා බේද කරලා හුනියම් කරලා නැති කරපු දේවල්ද නැත්තං වැරදියට හිතමින් වැරදියට කතා කරමින් වැරදියට හැසිරෙමින් අපි කරපු වැරදි චර්යාවල ප්‍රතිඵලද. වැරදි චර්යා අන් කිසිවක් නෙමේ වැරදි චර්යා. හොඳට තේරුම් අරංචිව. වැරදි චර්යා නිසා මෙනුයි අපිට වැරදිල පැරදි. එක්කෝ හිතන විදිියල් අරකයි. හරීම හිංසාකාරි සිතුවිලෙක් ඉන්නවා. අනිකාට පීඩා කරන සිතුවිලෙක් ඉන්නවානේ. මේ විදියට ගත්තම මිනිස්සු ඉතාම ගම්මල අයහපත් තත්ත්වයට පත් වෙලා නම් පත් වෙලා තියෙන්නේ බාහිර බලවේගයක හේතුවක් නිසා නෙමෙයි. මිනිස්සු හිතන විදිය, දේවල් දිහා බලන විදිය ඊටාම පහත් ගණයට වැටෙනවා. ඊටාම පහත් ගණයට වැටෙනවා. ඇත්ත වශයෙන්ම කාන්තාවකට ගත්තොත් ගමක ගෞරවණීය විදියට ජීවත් වෙන්න නොහැකි වෙලා තියෙන්නේ වැඩිපුරම කාන්තාව නිසා. මොකද කාන්තාවන්ට වැඩිපුරම පද හදලා තියෙන්නේ පිරිමිද කාන්තාවද? කාන්තාව. වැඩිපුරම පද හදලා තියෙන්නේ ආයතනික කාන්තාවක්ට වැඩිපුරම නිඳා අපහාස කරලා තියෙනං කාන්තාව. එහෙම කරන්න එපා. අපි තේරුම් ගන්න ඕනේ කාගේ හරි ජීවිතයකට අපි අයහපතක් කරනකොට අපි තේරුම් ගන්න ඕනි එයා කොහොම දෙයාගේ දරුවන්ට මුණ දෙන්නේ. එය කොහොමද එයාගේ පවුලෙ සාමාජිකයින්ට මුණ දෙන්නේ. ඉතින් අපිට ඊළඟට එන්න තර්කෙ තමයි යා කරන්න හොඳ නම් කිව්වම් මොකද. මා ඔබට යෝජනා කරනවා කෙනෙක් නීති විරෝධී හෝ සදාචාර විරෝධී හෝ දෙයක් කරනවා නම් කෙලින්ම කතා කරන්න ඕනේ කාත් එක්කද? එයත් එක්ක. ඒක බණ්ඩාරගම ටවුන් එකේ කී කී හිටියට එයා වෙනස් වෙයිද? වෙනස් වෙන්නේ ගමේ හන්දිගානේ කීෝ කීෝ ඇවිද්දට එයා හදන්න පුළුවන්ද? හදන්න බෑ. කවුරුක්වත් වෙනස් වෙලත් නැහැ වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. එයාට කියන්න. ඔයා මේ වගේ වැරද්දක් කරනවා ඕක කරන්න එපා. ඕක හොඳ නෑ. පව්පින් විශ්වාස කරනවා නම් ඔබ කියන්න ඕක පවක්. ඔබ විශ්වාස කරනවා නම් අකුසල් ඔබ කියන්න ඕක අකුසලයක් ඕක හොඳ නෑ කරන්න එපා. ඕම හැසිරෙන්න එපා මිත්‍රශීලී ඉල්ලීමක් ඔයාලා. ඔබ පව්පින් විශ්වාස කරන්නේ නැති කෙනෙක් වුණත් පරලෝ පිළිගන්නේ නැති කෙනෙක් වුණත් ඔබට කියන්න පුළුවන් මේ සමාජය යහපතට ඕක හොඳ හැසිරීමක් නෙමෙයි ඕක ටිකක් නරකයි ඕම හැසිරෙන ඔයාගේ මේ හැසිරීම ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරන්න ඒක. එහෙම ලස්සනට ඉල්ලීම් කරන්න පුළුවන් වැදගත් මිනිස්සු විදියටනේ. ඒ වෙනුවට අපි වැරද්දක් කරන කෙනා එක එක දවසක්වත් සාකච්ඡා නොකර වැරද්ද ගැන හෝ වැරද්ද කරන එක්කෙනා ගැන මුළු ගමේම අයත් එක්ක හැමදාම සාකච්ඡා කරන. අන්තිමට වෙන්නේ මොකද? අබමල් රේණුවක හරි ලැජ්ජ බයක් ඉතුරු වෙලා තිබුණා නම් ඒ වැරද්ද කරන මිනිස්සයාට ඒකත් ඉතුරු වෙනවද නැති වෙනවද? නැති වෙලා යනවා. කෙනෙක් නීති විරෝධී වැඩක් කරනවා නම් ඔබ කරන්න ඕනේ බණ්ඩාරගම පොලිස් ස්ථානයේ තියෙනවා. ඒකට ගිහිල්ලා සමාජයක් විදියට පැමිණිලි කරන්න ඕනිද නැද්ද? පැමිණිලි කරන්න. එක විභාග කරවන්න ඕන. ඔබට ගොඩාක් මූලාශ්‍ර තියෙනවාද? ඒව වැරදිනේ. හැබැයි අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනි දේ තමයි කෙනෙකුට අභූත ලෙස තමන් ඇහැට දැක්කේ නැති තමන්ගෙම කනින් ඇහුනේ නැති ඇහැට පෙන්නුනත් කනට ඇහුනත් හරියට ප්‍රත්‍යක්ෂ නූනු කිසිම තොරතුරක් මත පදනං වෙලා කිසිවෙකුට හිංසා නොකළ යුතුයි. පීඩා නොකළ යුතු. අතන තිබුණ මෙතන තිබුණ අරයා කිව්වා මෙයා කිව්වා නෑ මා ඔබට යෝජනා කරනවා ඔය එක එක්කෙනා කිව්වා කියන දේවල් ඔක්කොම ඇත්තවලද? නෑ. එහෙම කියලා අර කැලෑවක ඉන්න සත්තු ටිකක් පණ කඩාගෙන දිව්වනේ අරයා කිව්වා කී කී. මේ තල් ගහක් යට නිදාගෙන හිටපු හාවෙක් නිදාගෙන කලින් නිදාගන්න කලින් හිතලා තියෙනවා මම මෙහෙම නිදාගෙන ඉඳිද්දි ලෝකෙ පෙල්ලුනොත් මොනවා වෙයිද කී කියා එයා නින්දට ගිහිල්ලා. අඩ නින්දට එනකොට තල් ගෙඩියක් හරි බෙලි ගෙඩියක් හරි වැටිලා දඩාංගාල. එයා හිටියේ අරක ගැන හිත හිතනේ. එයා හිතුවා ඔන්න අරක වුණා කියලා. ලෝකෙ පෙල්ලෙන්න පටන් ගත්තා කියලා කෑ ගාගෙන මරහඬ දීගෙන දුවන්න ගත්තා. මෝ ඇහුවා කොහෙද දුවන්නේ? යුහන්නරේ ලෝකෙ පෙල්ලෙන. මුවොද්දු වන්න ගත්තා ගෝන් උද්දු වන්න ගත්තා ඉත්තෑ බුද්දු වන්න ගත්තා. ඔක්කොම දැන් දුවනවා හම්බෙන හම්බෙන කෙනාටකෙන ලෝකෙ පෙල්ලිලා එනවා දුවන්ඩ. සිංහයා බලන් හිටිය මුළු වනම්තරේම සත්තු ටික පන කඩන් දුවනෝ කෑක් ගාලක් ගෝරනාඩු කරලා නැවත්ව ඇක් කොහෙතු දුවන්. ලෝකෙ පෙරලෙන ඔබතුමත් දුවන්. කෞුද දැක්කෙ ගොම් මන්නන් දැක්කනේ අන්න අරයාල තමයි දැක්ක. ඊළඟට යාගෙන් දැක්කද නෑන මන් දැක්කෙත්න අරයාල ඊළඟට ඇහුව දැක්කද නෑ දැක්කෙන ඔහොම ගිහිල්ලගේ ඉල්ලා අන්තිමටම අර හාව හම්බුණ පලවෙනි හාව හාවගෙන් ඇව්වා කොහෙදිත දැක්කේ අනේ රජතුමනි මං අහවල් කැලේ අහවල් ගහගාව නිදාගෙන හිටියා ඒ වෙලාවේ මං හිත හිතම හිටියේ මෙහෙම ලෝකෙ පෙරළුනොත් කියලා ඉතින් මං නිදි අතරේ මට ඇහුණා. හා දැන් දිවිල්ල නවත්තලා යමු බලන්න ලෝකෙ පෙරලිච්ච තැන කියලා බලනකොට සුවඳ හමහමා බෙලි ගෙඩියක් හෝ තල් ගෙඩියක් තිබුණා කියලා කතාවේ තියෙනවා. හැබැයි හොරණින් පටන්ගෙන බණ්ඩාරගම හරියට එනකොට ලෝකේ හොඳටම පෙරලිලාද නැත්? පෙරලිලා. එහෙම තමයි කතා එන්නේ. මා ඔබට යෝජනා කරනවා. ඇහෙන හැම එකක් තුළම සත්‍යමයි පේන හැම එකක්ම සත්‍යමයි කියලා ගන්න තරම් අනුවණය වෙන්න එපා. ඇහෙන දේ ප්‍රත්‍යක්ෂ කරගන්න. පෙනෙන දේ පෙනෙන දේමද කියලා මොක කරගන්නද ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට පස්සේ නිගමනයකට එන බුද්ධාගමේ කිව්වේ මොකද්ද? සද්ධර්මය හරිය ඇහුනට පිළිගන්න කියලාද? නෑ. සද්ධර්මය පිළිපදිනව නම් තථාගතයන් වහන්සේ දේශනා කළ පච්චත්තං වේද්දි තබ්බෝ විඤ්ඤූහීති නුවණැත්තන් විසින් මේ උතුම් සද්ධර්මය දැනගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂ වශයෙන්. මේ ක්‍රමවේදයට හිතන්න කියන එක ගොඩක් දෙනෙක් සතුටු වෙන ක්‍රමයක්ද? නෑ. මොකද වැඩි දෙනෙක් සතුටු කටට එන එක කියනවට හූමිටි තියනවා නන්නේ. හිතට එන එක කියනවට අනුබල දෙනවා නම් බොහෝ දෙනෙක් කැමති වෙනවද නැත කැමති වෙනවා හිතන්න මතන්න වෙලාව ගන්න කල් අරගෙන නුවණින් හොදට කල්පනා කරලා ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ දෙයක් කියන්න තීන්දුවකට එන්න කියන මගේ අදහස් ගෝචර වෙන්නේ අනුවණයන්ටද නුවණැත්තන්ටද නුවණැත්තන්ට අනිත් අයට මේ වගේ ප්‍රකාශන පවා නයාට මොනකොළ වගේද අඳුකොළ වගේ ආන්දුරලා කියයි. එහෙම වුණොත් කෙරෙයි මේවා. මුන්ට පදත් හැදුවේ නැත්තම් තියේයි. ආන්නේම තමයි හිතන්නේ. මම ඔබට යෝජනා කරනවා හොඳ බෞද්ධයෝ වෙන්න නේ. හොඳ බෞද්ධයෝ වෙන්න. අද අවශ්‍යයි හොඳ ඥානවන්ත සමාජයක් බවට අපිපත් වෙන්නේ. දැන් මේ තරුණ පුතාලා ටිකක් පන්සලේ තරුණ සායනහන්සෙත් එක්ක YouTube channel එකක් පවත්වනවානේ. අපේ පන්සල. හරි නේද? ඔයාලගේ channel එක. හොඳයි. දැන් මේ වගේ device එකක් දැන් ළමයින්ගේ අතට ඇවිල්ලා තියෙනවා. ඉස්සර ජනමාධ්‍ය තිබුණේ කීප එකනේ. ITN කියයි, ජාතික කියයි, ඔහම දෙකක් තුනක්නේ. ඊට පස්සේ 10ක් 15ක් වුණා. දැන් මේ මල්ලිලා තමයි channel වලට වඩා බලවත්. හරි බලවත්. මෙයාලට ගොඩාක් news එනවා. මෙයාලට ගොඩාක් වැඩසටහන් තියෙනවා. මේගොල්ලෝ මේ ගොඩක් ලොකු ශක්ති සම්පන්න කණ්ඩායමක් YouTube channel කරන. හොඳයි. හැබැයි මතක තියාගන්න ඕනේ. ඒව කරන අය දැනගන්න ඕනේ ඊළඟට. දැන් අර ප්‍රධාන ආයතනවල නම් ප්‍රවෘත්තිය ලියපු කෙනා වග කියනවද නැත්ද? වග කියන. දැන් එහෙම වාරණ පනවන්න ආයතනයක් ඔයාලට නැහැ. වාරණේ පනව ගන්න ඕනි කවුද? ඔගොල්ලොම. ඔගොල්ලොම වාරණේ පනව ගන්න. මේ සමාජයට හානි කරනවද? මේ සමාජයට යහපතක් කරනවද? මේ සමාජයට ඇත්ත දෙනවද? මේ සමාජයට බොරුව දෙනවද? මේ සමාජයේ කොටවන දේ දෙනවද? මේ සමාජය සමගි කරන දේ දෙනවද? මේ සමාජය දියුණු කරන දැනුමත් දෙනවද මේ සමාජය තියෙන මට්ටනුණු පහලට ඇදලදාන දැනුමත් දෙනවත් තොරතුරු දෙනවත් ඉතින් තමන්ගේ විනය හදා ගන්න ඕන ඒකයි මං කිව්වේ අපි කවුරුත් කොයි තලයේ හිටියත් බොහෝම සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනිද නැත වැඩ කරන්න ඕන ගොඩාක් සිහි කල්පනාව අන්තවලට ගිහිල්ලා කලබල වෙලා වැඩ කරන්න එපා හරි විනාශ වෙනවා විශාල විනාස. බොහෝම බුද්ධිමත් බෞද්ධයෝ වෙන්න ඕන. හැමතිස්සෙම පළමුවෙන් මං ඔබට යෝජනා කරා ලෝකේ අය ඔබ හිතන විදියට හිතයි කියලා අපේක්ෂා කරගෙන ඉන්න එපා. හැබැයි ලෝකෙත් එක්ක වැඩ කරද්දී ඔබ මොකද කරන්න ඕනි? ඔබට කරනවට අකමැති කිසිවක් නොකර ඉන්න ඕනි. ඔබට කියනවට අකමැති කිසිවක් නොකිය ඉන්න ඕනි. ඔබ ගැන හිතනවට අකමැති විදියට ඔබ අනිත් අය ගැන හිතනකෙන් වලකින්ට ඕන. කොච්චර ලස්සන වෙයිද මේ රඹුකන ගමනේ. මේ තථාගත දේශනාවට අනුව වැඩ කරොත් කොච්චර ලස්සන ගමක් එතකොට නිවුස් වල එහෙම යන එකක් නැහැ. බල්ලා මැරුවාය. පූසා මැරුවාය. ඒ වගේ නිවුස් යන එකක් නැහැ. මම දැක පහුගිය කාලේ එහෙම නිවුස් යනවා මේ පළාතේනේ. ගියා නේද ප්‍රවෘත්ති? බල්ලෝ පූසෝ මරනවා කියලා. වත්තට ආවාය ඔන්නම කියලා මම දැක්ක නිවුස් වගේක් යනවා. ඇත්තද පුරුදු මම දන්නේ නැහැ. මම දැක්කා එහෙම. ඒ වගේ හැසිරීම් වලට කෙනෙකු යන්නේ මොකක්ෙන්දද? හිත දියුණු වෙලා නැති නිසා. ඒකේ අකමැති සතෙකුගේවත් පැමිණීම ඉවසන්න කැමති නැත්තම්. අකමැති සතෙකුගේවත් ඒ පැමිණීම නවත්තන්න කරන්න පුළුවන් අරකම දේ කරනවා කියන තැනට එනවනම් අපි කොච්චර විනාශ වෙච්ච සමාජයක්ද එතකොටනේ. ආ හොඳ නෑ. යහපත් නෑ. හිතා. ඊළඟට ආ යෝජනා කරනවා ඔබලාට ගමක අනෙක් අයත් එක්ක එකට ජීවත් වෙන්න ඕනි නම්, gedara අනෙත් අයත් එක්ක එකට ජීවත් වෙන්න ඕන නම් ගරු කරන්න කියලා. කොච්චර වෙනස්කම් තිබුණත් සාමය තියාගන්න පුළුවන් ගරු කරනවා. කියන්නේ ගරු කිරීම ආරම්භ වෙන්න ඕනේ කොහොමද? අවමන් නොකිරීමෙන්. පළමුවෙන් ගරු නොකරට කමක් නැහැ. පළමුවෙන් කරන්න ඕනේ මොකද්ද? අවමන් නොකරයි. පහත් කරන්න හොඳ නැහැ. අර කොන් කිරීම, නිඳා කිරීම, නොසලකා හැරීම ඊටාම අවඥා සහගතව කෙනෙකුට කටයුතු කිරීම කතා කිරීම ඒව කරන්න. ඒක නැවැත්වුවොත් ඒක ඇත්ත වශයෙන්ම විශාල දෙයක් කෙනෙක් වෙනුවෙන් කරන. ඒක අර උපරිම දීර්ඝයක් තමයි මොකද්ද? කරු කිරීම, ප්‍රශංසා කිරීම, අගය කිරීම, වටිනාකමක් දීම, සැලකන එක, හුනස්නේ නැගිටින එක නැති තැනත් ಗುಣ කියන එක ඉන්න තැනත් ප්‍රශංසා කරන ඒවා මේ දෙවනි කාරණානේ. දැන් ඒව නොකරත් ඒ හැටි ප්‍රශ්නයක් නෑ. අපි ඉස්සෙල්ලම නවත්ත ගන්න ඕනෑ මොකද්ද? අගරු කරන එක. අවමන් කරන එක. පහත් කරන එක. කොන් කරන එක. නොසලකා හරින එක. දැන් අම්මලගෙන් මම මෙහෙම ඇහුවොත් ප්‍රශ්නයක්. අම්මලා හිතේ අමාරුවෙන් ඉන්නේ ආදර වචන කියන්නේ කියන එක ගැනද අහන් ඉන්න බැරි පිහියෙන් අයිනෝ වගේ කට කැඩිච්ච කතා කියන එක ඇත්තටම කිව්වොත් ගොඩක් අම්මලට හිතේ අමාරුව තියෙන්නේ මේ මට ආදරය කරන්න ඕනෑ ලස්සන වචන කියන්න ඕනෑ මිහිරි වචනින් මාව අමතන්න ඕනෑ කියන එකකින් නෙවෙයි මට අවමන් කරලා කතා කරන්න එපා කියන එක කියන්නේ නේ. මාව පහත් කරන්න එපා තාත්තා කෙනෙකුගේ වුණත් අපේක්ෂාව එකද නැත්. ඒක මහා ගරු නෙවෙයි යෝනි. ඉස්සෙල්ලම තමන්ව පහත් කරන එක නවත්තන්න. තමන්ව නොසලකා හරින එක නවත්තලා දාන්න. තමන්ට අගරු කරන එක නවත්තන්න. ඒකනේ කවුරුත් හොයන්නේ. ගෞරවයක් ඉතින් දෙන්න පුළුවන් නම් දෙන්න. බැරි නම් අගෞරව නොකරේ. ගෞරවයක් දෙන්න පුළුවන් නම් දෙන්න බැරි නම් මොකද කරන්න ඕනේ? අගෞරව නොකරේ. ඒකත් ලොකු දෙයක් නේ. අගෞරව කරනකොට අවමන් කරනකොට පහත් කරනකොට හිත්වාල වෙනවා. එතකොට ඒ අවමන් ඒ අගෞරවය ඒ පහත් කිරීමට ජීවිතේ දීර්ඝ කාලයක් ගොදුරු වුණොත් එයා දරුණු හීනමානයකින් පෙළෙන්නත් ඉඩ තියෙනවා. එයා ආතතිය විෂාදය වැනි දරුණු මානසික රෝගී තත්ත්වයකට කෙනෙක් වැටෙන්න වුණත් හේතුවක් වෙන්න පුළුවන් අද මනෝවිද්‍යාව විසින් මනෝ වෛද්‍යවරු විසින් සඳහන් කරන දෙයක් තමයි මේ කුඩා කාලේ ඉඳලා අවමන් විඳලා පහත් පහත් කිරීම් වලට ගොදුරු වෙලා නොසලකා හැරීම් වලට ගොදුරු වෙලා හැදිච්ච අය වැඩිහිටියෝ වෙන්න වෙන්න එයාලගේ මනස ඊටාම නරක අයහපත් ස්වභාවයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ එයා ලබපු නැති දෙයක් එයා දෙයි කියලා හිතනද අමාරුයි. එයා පෙරලා අනිත් අයට දුන්නොත් දෙන්න පුළුවන් මොනවද? එයා ලබපුවා. ඒ කියන්නේ අවවන් ලැබපු කෙනෙක් අගෞරවයටම පාත්‍ර වෙච්ච කෙනෙක් හිංසාම විඳපු කෙනෙක් පීඩාම විඳපු කෙනෙක් කොන් වීමටම gedara පාත්‍ර වෙච්ච කෙනෙක් පාසලේ දහම් පාසලේ පන්සලේ ගමේ කොන් වීමටම ලක් වෙච්ච කෙනෙක්ගෙන් මේ සමාජයට ගෞරවය හෝ වටිනාකම් හෝ අගය හෝ ලැබෙයි ප්‍රදානයක් වෙයි කියලා හිතන්න අමාරුයි මොකද බුද්ධඝමේ කියන්නෙම ලැබෙන්නේ මොනවා කියලාද? මොනවද ලැබෙන්නේ? දීපුවා. එයාට ඒක දීලා නැත්තම් එයාගෙන් අපිට ඒක ලැබෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ නොලැබිච්ච දේවල් අනිත් එක්කෙනාට එයා දෙයි කියලා හිතන්න එපා. එහෙමනම් හරි දුර්ලභ ගුණයක්. Tamanට නොලැබිච්චත් Taman අනුන්ට දෙනවා නම් ඊටාම හොඳ දේවල් නේද? Tamanට නොලැබිච්ච හොඳ දේවල් අනුන්ට දෙනවා නම් එයා ඊටාම හොඳ කෙනෙක්ද නැද්ද? ඊටාම හොඳ කෙනෙක්. තමන්ට වෙච්ච අකටයුතුකම් තමන් අනුන්ට කරන්නේ නැතුව ඉන්නවනම් එයා බෝධිසත්ව ගති තියෙන උතුමෙක්. හැබැයි මේ ලෝකේ බහුතරයක් දෙනා Tamanට දීපුවා තමයි අනිත් අයටත් දෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා ඔබ ඔබේ ගමේ අනිත් අයගෙන් ගෞරවයක් හොයනවා නම් ඔබත් ඔබේ ගමේ අනෙක් සමාජිකයින්ට ගෞරවයක් ඇතුව කටයුතු කළ යුතුයි. හැසිරිය යුතුයි. කතා කළ යුතුයි. තීන්දුව තීරණ ගත යුතුයි. ඔබ අවමන් කරොත් කාට හරි ඔබත් වෙලාවක අවමානයටම ගොදුරු වෙයි. මොකද ඔබ හදන ශක්තියක් කර්මයක්. ඒ කර්ම ඵලය ඔබට එනවමයි. ඔබට එනවමයි ඒක. හින්න කවදාවක්වත් හරි මම ඔබට යෝජනා කරනවා නරක දේ අයහපත් දේ දෙන්න එපා. වචනෙන්වත් ක්‍රියාවලින්වත් හිතින්වත් අයහපත් නරක අවැඩදායක දේ අනුන්ට කරන්න දෙන්න පිරිනමන්ට එපා. එන්නෙම මොනවද? ඒවා. ඒවම තමයි අපේ ප්‍රකට දහම් පාඩයක් තියෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං සියට අනුවක්ම වපුරපු බීජවලට සාපේක්ෂව තමයි අස්සන්න ලැබේ. ඒ අතරතුරේ යහපත්දේ වපුරපු වෙලාවල් වලත් හිතපු නැති තරම් අයහපත් ප්‍රතිඵල ලැබිච්ච තැනුත් නැතුව නෙවෙයි. ඒ කියන්නේ ඒකයි මං කියේ 190කට වඩා කරන යහපතට යහපතක්ම එනවා. එහින්ද අපි තේරුම් ගන්ට ඕනි වපුරණ දේ නෙලන්ට වෙනවා. වපුරපු දේ නෙලන්ට උනේ නැතොත් වෙන කර්ම ශක්තියක් වෙන ක්‍රියාවක ප්‍රතිඵලයක් ඒ වපුරපු දෙයට බලපාලද නැත. බලපාලා දැන් ඔන්න මුළු ලංකාවමත් ලෝකෙමත් විශේෂයෙන්ම ආසියාවම බයෙන් ඉන්නවා පළඟැටියෙකුගේ පැමිණීම ගැනනේ. පළඟැටියේ පළඟැටියෙක් නේද? අර පියාඹගෙන එන්න පුළුවන් කියලා කියන්නේ. ඒ පළඟැටියෝ රංචුවක් ආවොත් දවසකට ඒගොල්ලෝ මිනිස්සු 35000ක් කන ධාන්‍ය කනවලු. ඒ ඒක රංචුවක්. අර අප්‍රිකානු මහද්වීපයේ ගොඩාක් රටවල් ඒ පළාත් කාන්තාර වුණේ පළඟැටි උවදුර හින්දා. දැන් ඉන්දියාවට ඇවිල්ලා. දැන් ඔවුන් ලංකාවටත් එන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක කාලගුණික පාරිසරික විද්‍යාඥයින්ගේ පුරෝකථනයක් තියෙනවා. ඒගොල්ලෝ ගෙස් කරනවා. එහෙම වුණොත් කොච්චර හොඳ බීජ වපුරලා තිබුණත් ඒව නෙලන්න හම්බ වෙන එකක් ඒ නිසා වපුරපුවම නෙලන්න වෙනමයි කියන එක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා ඒවත් නියත දේවල්ම නෙමෙයි. හැබැයි මෙහෙමයි. අඹ ඉඳලා කජුණම් කඩන්න බෑ. අන්න ඒක තේරුම් ගත්තම් හරියකට අදාළව. අඹ ඉඳුවොත් හැදුනොත් හැදෙන්නේ මොන ගෙඩියක්ද? අඹ ගෙඩියක්මයි. ඒක මතක තියාගන්න. ඊළඟට තේරුම් ගන්න ඕන බොල් වපුරලා හොඳ බරසාරස්සන්නක් නෙලන්ඩ හම්බෙන්නෙත් නෑ මොකද බොල්නේ වපුරේ තමන් දන්නවන්නේ වැපුළුව මොනවද කියලා එනිසා තමන් හැම තිස්සෙම වටහා ගන්න ඕනි මම කරන්නේ අවමං වුණොත් මට ලැබෙන්නෙත් අවමං මම කරන්නේ අගෞරවය වුණොත් මට ලැබෙන්නෙත් අගෞරවය මම කරන්නේ හිංසා පීඩා වුණොත් මටත් කරුණාව දයාව හම්බ වෙන්න ඉඩක් නැත. එයා තේරුම් අරන් ජීවත් ගරු කිරීම ඉගෙන ගන්න කිව්ව එක. ගෙදරක සමගියට සෞභාග්‍යයට දියුණුවට ඔය කියපු කරුණු අත්‍යවශ්‍යයිද නැත්? අත්‍යවශ්‍ය ගෙවල් පිරීලා දිනේ ඕවා හින්දානේ. අපි හිතන්නේ අපේ ගෙවල් වලට මේ තියෙන විපත්ති වලට හේතුව වෙන අදෘශ්‍යමාන බලවේගමයි කියලා නේ. ගොඩාක් අය හිතන්නේ එහෙම. මං කියන්නේ අදෘශ්‍යමාන බලවේග නැත. ඒවට කළ හැකි කිසිවක් නැත වගේ ආදානග්‍රාහී ප්‍රකාශන මම කරන්න යන්නේ නැහැ. සමහර ශක්තියින් සමහර බලවේග අපේ ජීවිතවලට හොඳ පැත්තෙන් සහ නරක පැත්තෙන් මැදිහත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් ඒ ඕනම ශක්තියක් ඒ ඕනම බලවේගයක් තුලින් එන අවැඩ පාලනය කිරීමේ ශක්තිය කාටද තියෙන්නේ? අපට තියෙනවා. මොකද මනස ඊටාම උසස් තත්ත්වයට පමුණුවාලන්න පුළුවන් අයට කියනවා කවුරු කියලාද? මිනිස්සයෝ කියලා. තිරිසනෙකුට වඩා, దేవතාවෙකුට වඩා, പ്രേතයෙකුට, නිරිසත්වයෙකුට වඩා නුවණ ප්‍රඥාව සිහිය ඊටාම හොඳට දියුණු කරගන්න පුළුවන් පිරිස තමයි මිනිස්සයෝ. ඉතින් ඔබත් මමත් ඔබත් මමත් හරියට කල්පනාකාරීව බුද්ධිමත්ව ඥානවන්තවනේ ඥානවන්තව කටයුතු කරවොතින් අපිට වරදින්න නම් විදියක් නැහැ. බාහිරින් එන බලවේග, බාහිරින් එන ශක්තියින් මොනවා හරි අපිට වැඩක් කරන්න හදනවා නම් ඒවා වුණත් මැඩ පවත්වාගෙන ඉදිරියට යන්ඩ අපි ඊට වඩා යහපත් ශක්තියක් යහපත් බලයක් අප තුළ දියුණු කර ගන්ටම ඕනි සෞක්කොම එලියට බාරදී ලත පිහිද ගණ්ඩෙපා යෝජනා කරනවා ඔබ තුළ ඔබ දේවල් ගොඩනගා ගන්නට කියලා ඔබ තුළ දේවල් ඔබ ගොඩනගා ඒ ගරු කිරීම ප්‍රශංසා කිරීම ආදරය කරුණාවන්තකම දැක්වීම ගෙවල් ඇතුලේ දියුණු කරගත්තොත් එය පෙරලා ඔබටත් ලැබෙන්න පටන් ගන්නවා. සතෙකුට උනත් එහෙමනේ. අපි ආදරෙන් කන්න ටිකක් දුන්නොත් නැට්ට හරි වනනවද නැත්? නැට්ට හරි වයන. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ওই ගොඩක් ගෙවල් වල තාත්තා අම්මා ගෙදරට එන වෙලාවට ඉස්සරහට යන එකම කෙනා කවුද කියලා බැලුවොත් බල්ලා හරි පූසාහරි. ඇත්ත වශයෙන්මනේ ළමයි දැක්කේ නෑ වගේ ඉන්න තැන් වැඩිද නැත්? වැඩි. තාත්තා මහන්සි වෙලා දවසෙම වැඩ කළා බස් එකේ ඇවිල්ලා කෝච්චියේ ඇවිල්ලා හරියට විඳෝලා එද්දී ඇත්ත වශයෙන්ම මිදුලට පනින්නේ නැට්ටත් වනවන බල්ලා. ඇගේ දැවටුනොත් දැවටෙන්නේ පූසා. හැම තැනම නන්නෙමේ ගොඩක් තැන. අනිත් අය ෆෝන්වලනේ ඒගොල්ලො ෆේස්බුක් එක ඉන්නවා ඒගොල්ලෝ YouTube එක ඉන්නවා ඒගොල්ලෝ කෝල්වල ඉන්නවා වයිබ වට්සැප්වල ඉන්නවා. එහෙම නැත්තන් නාට්ටි බලබලඉන්න. තමන්ගේ ආදරණීයයෝ දෙස බලන්න තරම්වත් කෘතවේදී අයනේ සිනාසී පෙර ගමන් කරලා පිළිගන්න තරම්වත් කෘතවේදී ගරු කරන අය ගොඩක් අඩු වෙලාද නැද්ද අඩු වෙලා සත්තු එහෙම නැ සත්තුන්ට මේ දෙයක් කරාම සත්තුන්ට හොඳට මතකයිද නැද්ද හොඳට මතකයි සත්තුන්ට මතකයි මිනිස්සුන්ටත් මතකයි වාසියට. මිනිස්සුන්ට ණය ගත්තුවා දෙන්න අමතකයි. ණය දීපුවා ඉල්ලන්න හොඳට මතකයි. එහෙමනේ. තමන්ගෙන් කෙරිච්ච මතකයිද නැද්ද? මතකයි. තමන්ගෙන් නොකිරිච්ච හරි අමතක. ආ මං කරේ නැද්ද ඒක කියලා. මට මතක ස්තුතියි කිව්වා වගේ ඒ මිනිස්සුන්ගේ හැටි මහ යෝජනා කරන ඔබ ඔබගේ ජීවිතේ හොඳට බලන්න ඔබ මොනවද කරමින් ඉන්න කියලානේ මනුෂ්‍යෙක් විදිහට ඉපදිලා මනුෂ්‍යෙක් විදිහට ඉපදිලා මනුෂ්‍යෙක් විදිහට ජීවත් වෙන ගමන් ඔබගේ ගාව ඒ උසස් මනුෂ්‍ය ධර්ම තථාගත දේශනාවට අනුව ඔබ චුට්ටක් හරි දියුණු කරනවද? හොඳට බලන්න නිරීක්ෂණය කළා. එතකොට ඔබට ඔබ ගැනම විවේචනයක් හම්බ වෙයි. ඒක ධනාත්මක විවේචනයක්. එතකොට ඔබට පුළුවන් ඔබව නිවැරදි කරගන්න ඔබව යහපත් කරගන්න. ඔබගේ දුර්ගුණයක් තියෙනම් පොඩ්ඩක් හරි හදාගන්න. දැන් මම මේ බණ කියන ගමන් මං කල්පනා කරනවා මගේ ගාව තියෙන දුර්ගුණ මට තා කොච්චර හදාගන්න තියෙනවද? මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මම නික්ලේශී උත්තමයෙකුත් නෙමෙයි. මම මේ ඔබට කියලා දෙන්නේ කවුරු දේශනා කරපුවද? තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගුණ ඇති කරගෙන උන්වහන්සේ අපිටත් මේවා අනුගමනය කරන්නයි කිව්වා. ඉතින් ඔය ඇත්තෝ මේවා පොතපතින් පරිශීලනය කරලා ඉගෙන ගන්න පෙළඹෙන ප්‍රමාණය අඩු නිසාත් ඔයත්තන්ට විවේකය මදි නිසාත් පැවිද්දන්ට උපස්ථාන කරන නිසා සිව්පසයෙන් පැවිද්දගේ යුතුයකම තමයි තමන් දහමක් පුහුණු වෙන්න වීරිය කරන ගමන් තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් තමන් ඉගෙනගත්තු දේවල් අනිත් අයටත් කියලා දෙන එක මම මේක කරා මගෙන් ඇහුවොත් ඔය කියන දුර්ගුණ එකක්වත් ඔබ වහන්සේගේ ගාව දැන් නැද්ද කියලා මම කියන්නේ ඒක තාම පරීක්ෂාවට ලක් වෙන්න ඕන. තාම 100%ක්ම මේ සියලු ගුණ ධර්ම දියුණු වෙලා ඇති කියලා මං හිතන්නේ තා ගොඩක් මාවත් පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මට තව ගොඩක් පුහුණු වෙන්න තියෙනවා. මං හිතනවා ඒක. මං විශ්වාස කරනවා පිළිගන්නවා ඒක. අපි කවුරුත් පුහුණුවෙන්ට මෙතන කරන්නේ අපි කවුරුත් වෙනස් වෙන්න ඕනි කියන යෝජනාව විතරයි. මං වෙනස් වෙලා ඔබ වෙනස් වෙන්න කියන මානාධික කතාවක් නෙමෙයි මේ කරන්නේ. අපි කවුරුත් වෙනස් වෙන්න බලමු කියන්නේ. අපි කවුරුත් වෙනස් වෙන්න බලමු. ඒක තමයි මේ ඔබට යෝජනා කරන්නේ. ඒ නිසා ඊටාම් ශ්‍රද්ධාවෙන් අද හොරාවක වෙලාවක් 4යි 10 ඉඳලා දැන් 5යි කාලට විනාඩි දෙකක් විතර හොරාවක වෙලාවක්. ඔබ ඉගෙන ගත්තා සාකච්ඡා කළා ඇහුම්කම් දුන්නා ශ්‍රවණය කරා කුමද්ද ගමක ගෙදරක සමූහයක් එක්ක ඉන්නකොට අපි කොයි විදියටද දේවල් දකින්න ඕන කොයි විදියටද දේවල් කරන්න ඕන කොයි විදියටද දේවල් තේරුම් ගන්න ඕන කොයි විදියටද හැසිරෙන්න සහ හිතන්න මතන්න ඕන නේ මොකද හේතුව මේ සමිතියක බණක්නේ සමිතිය අයටත් එකිනෙකා එක්ක වැඩ කරද්දි මේ ಗುಣ ධර්ම ටික උදව්වද නැත් උදව්වක් පන්සලේ සීල භාවනා සමිතිය අයටත් මේ ගුණ ධර්ම ටික උදව්වක්. ගෙදර ඉන්න පවුලේ සමාජිකයින්ටත් මේ ගුණ ධර්ම ටික උදව්වක්, උපකාරයක් නේ? උපකාරයක්. කවුරුත් හොඳට බණහන් හිටියා. මා ඊතා සතුටු වෙනවා මේ සන්ධ්‍යායාමයේ ඔබ සමග මේ දහම් කතාවේ දහම් පිළිසඳරේ යෙදෙන්න අවස්ථාවක් ලැබීම ගැන අපේ පරම පූජනීය මාතර රතනවංශ නායක මහස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව බණ්ඩාරගම රඹුක්කන අවමංගල්‍ය ආධාර සමිතිය තම සමිතිය පිහිටුවලා අවුරුදු 33ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ උතුම් මුදාර පින් කටයුත්ත ලස්සනට සංවිධානය කළා. විශාල පිරිසක් ඇවිල්ලා මේ දේශනාව ශ්‍රවණය කරලා ධම්ම අවබෝධයක් වගේම පිනක් කුසලයක් උපදව ගත්තා. රැස් කරගත්ත සියලු පින් කුසල් අනුමෝදනා කරමු එදා මෙදා තුර සමිතියේ අනුශාසකයින් වහන්සේලා විදියට වැඩ ඉඳලා අපවත් වෙච්ච ස්වාමින් වහන්සේලටත් සමිතියේ මියගිය නිලධාරීන්ට සහ සමාජිකත්වයටත් ඔවුන්ගේ පවුල්වල මියගිය ඥාතීන්ටත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් මේ දේශනාව අහපු හැමගේම නමින් මියගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා උතුම් අමා මහා නිවනම අවබෝධ කරගන්ට ලැබේවා සාදු සාදු සාදු දෙවියෝ පින් අත්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය පරම පූජනීය මහා සංඝ රත්නයටත් එවැගේම බණ්ඩාරගම රඹුක්කන අවමංගල්‍ය ආධාර සමිතියේ සියලු නිලතල හොබව නැත්තන්ට වගේම සමාජිකත්වයේ හැමෝටමත් ඔබටත් රටටත් සමස්ත සියලු ජනතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා කරදර දුරු වේවා වේවා බාධක දුරු වේවා අපල උපද්‍රව වෙත්නම් ඒවාද දුරු වේවා උතුම් දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අමා මහ නිර්වාණ ධර්මය අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු අවසාන වසයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලු නෑයන්ට නෙපින්කුසල් පාරමී වේවා මේ භවය පුරාම සප්පුරුසයින්ගේ ඇසුර ලැබේවා කලාන මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා සද්ධර්මයම අසන්නට ලැබේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පුරන්නට ලැබේවා ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමිතාවක් වේවා සදු සදු සදු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරම්ති ති කවුරුත් වඳිට්ඨ අභිවාදන සීරිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු හැමදෙනාටම තෙරුවන් සරණයි දිවිනයි 最浪漫。